ධර්මානුශාසනා සුපින්වත්නි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මාතර පුහුල්වැල්ලේ ශ්‍රී රෝහණ යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද බුලත් සිංහල සුමංගල ස්වාමීන් වහන්සේ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 උපමා කෝම්‍යායම් භික්ඛවේ කතා අත්තස්ස විඤ්ඤාපනාය අයං චේචිත්ත අත්තෝ චත්තාරෝ ආසි විසා උග්ගතේ ජාඝෝර විසාතිකෝ භික්ඛවේ චතුන්නේ තං මහා භූතානං අදිවචනං පඨවි ධාතුයා වායෝ ධාතුයා පංච වදකා පච්චත්තිකාති කෝ භික්ඛවේ පංචන්නේ තං උපාදානක්ඛන්ධානං අදිවචනං රූපෝපාදානක්ඛන්දස්ස වේදනෝපාදානක්ඛන්දස්ස සංඤෝපාදානක්ඛන්දස්ස සංඛාරෝපාදානක්ඛන්දස්ස විඤ්ඤාණෝපාදානක්ඛන්දස්සාති සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන විහාරයේ වැඩ ඉන්නා වූ දවසකයි මේ දේශනාව භික්ෂුන් වහන්සේලා පෙරමුණේ තියාගෙන සිව්වණක් පිරිස වෙනුවෙන් දේශනා කළා තියෙන්නේ. පින්නතුනි පිටිසරබද රාජ්‍යයක රජ කෙනෙක් නයින් හතර දෙනෙක් ඇති කළා. බොහොම දරුණු විස ඇති උග්‍ර තේජස් ඇත්තා වූ මේ නයින් හතර දෙනා ඇති කිරීමේ පරමාර්ථය උනේ තමන්ගේ රටට සතුරු සේනාවක් පැමිණියොත් සතුරු සේනාව නාගයන් ලවා කරවලා මරණයටපත් කරන්නට දෙවෙනි කාරණය තමයි වෙනත් හමුදාවක් රටට කඩාගෙන වැටුනොත් ඒ වෙලාවේදී ඔවුන් ලවා මිය යන්නේ නැතුව නාගයන් ලවා දෂ්ට කරවාගෙන මිය යන්නට. ඊළඟ කාරණය තමයි මේ රටේ අපරාධ කරන යම් කොටසක් ඉන්නවනම් ඔවුන් රජතුමා ළඟට අල්ලාගෙන ආවට පස්සේ නයින් ලවා දෂ්ට කරවන්නට. මේ විදිහේ කාරණාවන් මුල් කරගෙන තමයි මේ නයින් ඇති වැඩි කරන්නේ. දවසක් රාජපුරිසොය ඒ රටේ සොරකම් කරා වූ කුජලයේක්ව රජතුමා ඉදිරියට ඉදිරිපත් කළා. ඒ වෙලාවේදී මේ රජතුමා කලේ මේ නයින්ට උපස්ථාන කිරීම සඳහා බාර දුන්නා දඬුවමක් වශයෙන්. මේ තැනැත්තා ඒ වෙලාවේදී නයින් සිටිනේ පෙට්ටිවල ළඟට ගිහින් ඒ පෙට්ටි ඇරියට පස්සේ එක නයික් ඉන්නතුනි මේ තනත්තාගේ වම් පාදයෙන් වම් අත උඩට ඇවිදින් වෙලාගෙන වන් උර ඉස මත පෙනී තියාගෙන සූගාමින් ඉන්නවා ඊළඟ ණය දකුණු පැත්තෙන් ශරීරයට ගොඩ වෙලා දකුණු පැත්තේ අත වෙලාගෙන දකුණු පැත්තේ උරයිසේ පෙනේ තියාගෙන භික්ෂුගාමී ඉන්නවා. ඊළඟ ණය ශරීරයට ගොඩ වෙලා පින්නතිනි බෙල්ල වෙලාගෙන හිසේ පෙනේ තියාගෙන සූගාමී ඉන්නවා. අනිත් ණය පිටපැත්තෙන් ගොඩ වෙලා පිටකටුව වෙලාගෙන පිටුපස ඒ පෙනේ තියාගෙන සූගාමින් ඉන්නවා මේ ආකාරයට ශරීරය වෙලාගෙන මේ නයින් දැන් ඉන්නවා මේ තැනැත්තා කිසිදු බියක් චකිතයක් නැතුව මේ නයින් වෙලාගෙන ඉන්නවා මේ තැනැත්තා හිතාගෙන හිටියේ රජතුමා දුන්න ආභරණ ටිකක් කියලා කරුණාවන්ත කුජලයේක් මේ වෙලාවේදී ඉදිරිපත් වෙලා අසා සිටියා ඔබ ඔය මොනවද ඇඟේ දවටගෙන ඉන්නේ ඔය විසගෝර නාගයෝ ටිකක් නේද? ඒ වෙලාවේදී මේ සොරා කියා සිටියේ මේ රජතුමා විසින් දීපු ආභරණ. ඒක ආභරණයක් තමයි අතකක්ක කියලා කියන්නේ. එක ආභරණයක් ග්‍රීවාභරණය. එක ආභරණයක් උදර බන්ධනය අනික උතුන්න. මාමට බාර දුන්නා වූ වටිනා ආභරණ ටිකක් කියලා මේ සොරා ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී අර කරුණාවන්ත තැනැත්තා කියනවා ඔය රජතුමා දුන්න ආභරණ වගේක් නෙවෙයි ඔබ ජීවිතක්ෂයට පත් කරන්නට හේතු වන්නා වූ ඊටාම දරුණු විෂගෝර ඇති නාගයෝ හතර දිනයි. ඔය එක නාගයෙක්ගේ නම තමයි කාස්තමුක එක නාගයේගේ නම තමයි කූතිමුක අනිත් නාගයාගේ නම අග්නිමුක අනිත් නාගයාගේ නම ශාස්ත්‍රමුක එතකොට මේ අග්නිමුක නාගයා දෂ්ටකොලොත් මුළු ශරීරයම 1000ක් වගේ දැවෙන්නට පටන් ගන්නවා ඊළඟට කාස්තමුක නාගයා දෂ්ට කළොත් එහෙම ශරීරයේ දරදඬු බවට පත් වෙනවා. කෝටිපුක නාගයා දෂ්ට කළොත් එහෙම ශරීරයේ තියෙන මස්ලේ දිය වෙලා ගිහින් හරියට මේ පෙරහංකඩකින් වතුර ගලන්නා වගේ සැරව ගලාගෙන යනවා. අනිත් නාගයා දෂ්ට කළොත් එහෙම සන්දි කුරුක් වලින් ගැළවිලා හිතන් ඒ විදිහේ තත්වයකටපත් වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට මේ නාගයෝ ඊටාම විසගෝර නාගයන්. ඒ නිසා ඔබ ජීවත් වෙන්න කැමතිනම් මරණයට අකමැතිනම් ඔවුන් ගලවලා බේරෙන්නට කියලා මතක් කරන්නට යෙදුනා. ඒ අනුව මේ තැනැත්තා කල්පනා කළ ඇත්තටම මේ නාගයෝ තමයි මේ මගේ ජීවිතය විනාශ කරන්නට හේතු වෙනවා කියලා ඒයින් ගැලවෙන්නට යම්කිසි ක්‍රමයක් අසා සිටියා. අර කරුණාවන්ත පුජ්‍යලයා කියා සිටියා රාජපුරුෂයන්ගේ ප්‍රමාදයක් දැකලා ඔබ විසින් මේ නාගයෝ හිමිහිට ගලවලා කියලා පැනලා යන්නට කියලා. ඒ අනුව පින්නතුනි මේ තැනැත්තය රාජපුරුෂයන්ගේ ප්‍රමාදයක් දැකලා අර නාගය හිමිහිට ගලවලා පෙට්ටි වලට දාලා ඕම් ඒ තැනත්තා පැනලා යන්නට වුණා. රාජපුරිසෝ ඒ වෙලාවේදී මොහු පැනලා ගිය ආකාරය දැකලා අර නාගයන්ට ගිහින් මතක් කළා උපස්ථානීයට හිරපු ඒ සොරා පැනලා ගියා වූ ලුහු බැඳගෙන යන්නට කියලා. ඒ වෙලාවේදී පින්නතිනි මේ නාගයෝ හතර දෙනා මේ සොරාලුහු බැඳගෙන යනවා. රජතුමා ඒ වෙලාවේදී මේ කාරණේ අහලා වදකයෝ පස් දෙනෙක් ගෙන්නවා. ගෙන්නලා හිතන් මතක් කරා අර සොරාව අල්ලාගෙන හොවවුත් නැත්නම් මරණයට හෝ පත් කළොත් ඔබලාට විශාල ධනයක් දෙනවා කියලා. ඒ අනුව දැන් මේ වදකෝය පස් දෙනා කඩු පහක් අරගෙන අර තැනැත්තා පසුපස ලුහු බැඳගෙන යනවා. නාගයෝ හතර දෙනා ලුහු බඳිනවා. වදකයෝ පස් දෙනා ලුහු බැඳගෙන යනවා. ඔය අතරත රජතුමා කල්පනා කළා මේ සොරා සමග කුඩා කාලේ වැලි කෙලියේ පටන් කාලය ගත කරපු යහළුවෙක් ගෙන්වා ගත්තා. ගෙන්නාගෙන කියා සිටියා ඔබගේ යහළුවා සොරේ ඉතින් ඒ නිසා ඔහුට මේ වගේ දඬුවමක් ලබා දුන්නා ඔහු එයින් බැහැර වෙලා ගියා ඔබ යාප්පීන් වගේ කතා කරලා මේ තැනැත්තාව අල්ලාගෙන ආවොත් සෙනවිරක් තනතුර ලබා දෙනවා කියලා. මේ තැනැත්තා ඒ සෙනවිරක් තනතුරට තියෙන කෑදරකම නිසා කඩුවකුත් අරගෙන දැන් අර සොරා පසුපස ලු බැඳගෙන යනවා. ඒ වෙලාවේදී අර කරුණාවන්ත පුද්දලයා නැවත මේ සොරා ළඟ පහළ වෙලා කියා සිටියා දැන් ඔබ පිටුපස නාගයෝ හතර දෙනෙක් වෙනවා ලුහු බැඳගෙන වදකයෝ පස් දෙනෙක් වෙනවා මිත්‍ර වදකියෙකුත් වෙනවා ඒ නිසා බලා ඉන්නට එපා පලා යන්නට කියලා කිව්වා. දැන් මේ තැනත්තා මේ විදිහට යන වෙලාවේදී පින්නතුනි හිස් ගමකට යන්නට පුළුවන්කම ඇතුණා. මේ හිස් ගමේ ගෙවල් පහක් තියෙනවා. ඉතින් දැන් බොහොම වෙහෙස මහන්සි වෙලා ඉන්නේ මේ ගෙවල් පහ ඇතුළට ගිහින් සොයා බැලුවා කිසි දෙයක් නැහැ. ඇඳ පුතු නැහැ. ඉඳගන්න කියන්න තැනක් නැහැ. කන්නට බොන්නට දෙයක් නැහැ. මේ කිසිවක් නැහැ. හිස් ගෙවල් පහක් පමණයි තියෙන්නේ. අර කරුණාවන්ත පුරුෂයා ඒ වගේ ඒ වෙලාවේ නැවතත් පහළ වෙලා කියවුවා ඔය හිස් ගෙවල් වල නම් නවතින්නට එපා ඒ මොකද මේ ගමට සොරු කණ්ඩාන ගම්පහරන සොරු පස් දෙනෙක් ඇතුල් වෙන්නට ඉන්නවා ඉතින් ඔහු ඔවුන් ඇතුල් වුණොත් ඔබවත් අල්ලාගෙන විනාශයටපත් කරાવી. ඒ නිසා පැනලා යන්නට කියලා කිව්වා. මේ තැනැත්තා කල්පනා කළා නැවත ඒ ගමින් පැනලා යන්නට ඕනේ කියලා එහෙම යන්නට වුණා පින්නකින්. එසේ යන අවස්ථාවේදී ඉදිරියට යන විට විශාල ගංගාවක් හම්බ වුණා. ගව් හතරක් දිග පළල ඇති ගැඹුර ඇති ගංගාවක්. ඉතින් දැන් මේ තැනැත්තා ඒ ගංගාවේ මෙතර ඉන්නවා. කරුණාවන්ත තැනැත්තා නැවතත් ඉදිරිපත් වුණා. මේ තැනත් දිය සහිත තැනක්. මෙතන හිටියොත් අර නාගයෝ වදකයෝ මිත්‍ර වදකයා ආදී මෙවුන් එන්නට පුළුවන්. ඔවුන්ගෙන් කරදර වෙන්නට පුළුවන්. කොහොම හරි මේ ගඟ තරණය කරලා යන්නට කියලා. ඒ වෙලාවේදී ඔහු වටපිටා බැලුවා ඔරුවක් නැහැ, නැවක් නැහැ, පාරුවක් නැහැ, එහෙම කිසිවක් නැහැ ගඟෙන් එතර වෙන්නට. කල්පනා කළා අසල තිබිච්ච ගස්වැල් වලින් පට්ටාදිය ගලවගෙන පහුරක් හදාගත්තා. අහුරක් හදාගෙන ඉන්නතුනි දැන් මේ තැනැත්තා ගඟ තරණය කරනවා. මෙසේ තරණය කරගෙන යනකොට දිවයිනක් අහුණා. එතනදී ලොකු සහනයක් ඇති වුණා. සුසුමක් කෙළුවා. මෙච්චර දුර දැන් පැමිණියා නේද කියලා. තවත් උත්සාහ අරගෙන ගඟ තරණය කළා. දෙවෙනි වතාවටත් දිව ඉනක් අහුණා. එතනදිත් ලොකු සැනසෙල්ලක් ඇති වුණා. දැන් ගඟෙන් භාගයක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට නැවතත් මොහු පරණීය කරන්නට පටන් ගත්ත තුන්වෙනි දිවයිනත් අහු වුණා. එතනදි ලොකු සතුටක් ඇති වුණා දැන් බොහෝ දුර ඉල්ලා ඉන්නේ. ඊළඟට නැවතත් මේ තැනත්තා ගඟ තරණය කරනවා හතරවෙනි අවස්ථාවේදී දිවයිනක් ෂේම භූමියක් හම්බ වුණා. ඒ වෙලාවේදී අප්‍රමාණ සතුටක් සන්තෝෂයක් විඳගන්නට පුළුවන්කම ඇති වුණා. ඒ මොකද අර කිසිදු බියක් ඇති වෙන්නට හේතුවක් නැහැ. නයින් හතර දෙනාගෙන් වදකයන්ගෙන් මිත්‍ර වදකයන් වදකයාගෙන් කරදරයක් ඇති වෙන්නේ නැහැ. ඔවුන්ට පරතරට එන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් නාගයෝ හතර දෙනා ඇවිල්ලා බැලුවා බලලා බොහොම මේ කනගාටුවටපත් වුණ අර තැනැත්තා අල්ලලා දෂ්ට කරන්නට විදිහක් නැහැ. එහෙම ඉඳලා වුන් වියලිලා මරණයටපත් වෙලා ගියා. වඩකයෝ පස් දිනා කල්පනා කළා මේ තැනැත්තාව අල්ලාගෙන අතපය කපලා මරල රජතුමාට ඉදිරිපත් කරා නම් දහස් ගණන් අහවනු ලබා ගන්න තිබුණා. ඒක නැති වුණා කියලා ඒයින් කනගාටුවෙන් මරණයටපත් වුණා. ඊළඟට මිත්‍රවදකයා කල්පනා කරා මේ තැනැත්ත අල්ලා ගන්නට මට ලැබුණා නම් රජතුමාගේ සෙනවිරත් තහනාන්තරය ලබා ගන්න තිබුණා. ඒක නැති වුණා. ඔහුත් ඒ පිළිබඳව කනගාටුවෙන් මිය යන්නට වුණා. ඒ වෙලාවේදී මේ තනත්තාට දැන් විශාල සතුටක් සන්තෝෂයක් ඇති වුණා. මේ ආකාරයට පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් මේ උපමාව මුලින්ම පැහැදිලි කරන්නට යෙදුණා. නයින් හතර දෙනා පිළිබඳව වදකයෝ පස් දෙනා පිළිබඳව මිත්‍ර වදකයා පිළිබඳව ඒ වගේම හිස් ගම ගැන මේ විදිහේ කරුණු වදාරමින් දේශනා කරනවා උපමා කෝ ඥායම් වික්කවේ කතා අත්තස්ස විඤ්ඤාපනාය අයංචේ වෙත්ත චත්තාරෝ ආසිවිසා උග්ග තේජා ඝෝර විසාතිකෝ භික්ඛවේ චතුන්නේ තම් මහා භූතානං අදිවචනං මහණෙනි මා දේශනා කරපු මේ ධර්මයේ අර්ථය දැන ගැනීම සඳහායි උපමාව මා දේශනා කරන්නට යෙදුනේ අයංචේ චෙත්ත අත්තෝ චත්තාරෝ ආසිවිසා උග්ග තේජා ඝෝර විසා මහණෙනි මා විසින් දේශනා කරන ලද උග්‍ර විස ඇති දරුණු විස ඇතියේ නාගයන් හතර දෙනා යනු සතර මහා භූතයන්ට කරන ලද නාමයක්. පඨවි ධාතුයා, ආපෝ ධාතුයා, තේජෝ ධාතුයා, වායෝ ධාතුයා. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව වායෝ ධාතුව පංච වදකා පච්චත්තිකාතිකෝ භික්ඛවේ පංචන්නේ තං උපාදානස්කන්ධානං අදි වචනං මහණෙනි වදකය පස් දෙනා වශයෙන් මා දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධයයි රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය යන මේ උපාදානස්කන්ධ පහයි චට්ටෝ අන්තරචරෝ කුරිසෝ උක්කිට්ඨාසිකෝතිකෝ භික්ඛවේ නන්දිරාගස්සේකං අදිවචනං මහණෙනි කඩුවක් අතටගත් මිත්‍ර වදකයා වශයෙන් මා දේශනා කරනු ලබන්නේ නන්දි රාගයයි නැත්නම් ආත්ම ස්නේහයයි සුඤ්ඤං ගාමන්තිකෝ භික්ඛවේ පංචන්නේ තං අජ්ජත්තිකානං ආයතනානං අදිවචන මහණෙනි මා හිස් ගම ගෙවල් පහක් කියන හිස් ගම වශයෙන් මා දේශනා කරන්නේ ආධ්‍යාත්මික ආයතන පහකයි. චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවහායතනය, කායායතනය කියන චක්කුසෝත ගාන ජීවහා කාය කියන මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන. චෝරා ගාම ඝාතිකාදිකෝ විත් බාහිරාණං ආයතනාණං আদি වචනං මහණෙනි ගම්පහරණ සොරුපස් දෙනා වශයෙන් මා දේශනා කරනු ලබන්නේ බාහිර ආයතන පහකයි රූපයට සද්දයට ගන්ධයට රසයට පොට්ටබ්බයට කියන මෙන්න මේ බාහිර ආයතන හයයි මහා උදකන්නවෝතිකෝ වික්ඛවේ චතුන්නේතං ඕගානං අදි වචනම් මහණෙනි මම මහා උදක නැත්නම් ජල ප්‍රවාහය හැටියට මා දේශනා කරනු ලබන්නේ සතර ඕගයන්ටයි. කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියන මේ හතරටයි. ඕරිමන්තිරන්තිකෝ භික්ඛවේ මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මා ඒ ගඟේ මෙතර කියලා දේශනා කරනු ලබන්නේ නන්දි සක්කායස්සේතං আদি වචනං සක්කාය දෘෂ්ටියට නැත්නම් ආත්ම දෘෂ්ටියට නමක් හැටියටයි මා දේශනා කරන්නේ. පාරිමං තීරන්ති කෝ වික්කවේ කේමං අප්පටි බයං නිබ්බානස්සේතං අදිවචන මහණෙනි පරතර වශයෙන් මා සඳහන් කරන් කුල්ලන්තිකෝ භික්ඛවේ අරියස්ස අට්ඨංගිකස්සේතං අදිවචන මහණෙනි මම පහුර වශයෙන් අර ගඟෙන් එතර වීමට ගත්ත පහුර වශයෙන් දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ ආරෂ්ඨාංග මාර්ගය. හත්තේ හිත පාදේ හිත වායාමෝතිකෝ භික්කවේ විරියාරම්භස්සේ තං අති වචන මහණෙනි මම අතින් පයින් වැ උත්සාහයක් ගත්තනම් ඒ උත්සාහය හැටියට මා දේශනා කරන්නේ වීර්යාරම්භයකයි නිවන් දැකීම සඳහා පටන් ගත්ත වීරියකයි මායේ දේශනා කරන්නේ. තින්නෝ පාරගතෝ තලේ චිත්තති බ්‍රාහමනෝති කෝ භික්කවේ අරහත්තස්සේ සංඝ දිවතන මහණෙනි අර යූරේ සිටගත්තා වූ පරතර යූරේ සිටගත්තා වූ තැනැත්තා හැටියට මා දේශනා කරන්නේ අරහත්ත්වයට පත්වන සහතන් වහන්සේ පිළිබඳවයි. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ අර උපමා සියල්ල ධර්මයට සංසන්දනය කරමින් මේ උපමා උපමේය ගලපලා ඊ타මත්ම විසිතුරු ආකාරයට මේ ධර්මය දේශනා කරන්නට යෙදුණා. ඉතින් අපි මේ වෙලාවේදී බලන්නට ඕනේ මේ දේශනාව පුරා පින්නතුනි විශාල ධර්ම කරුණු රාශියක් අපිට ඉගෙන ගන්නට තියෙනවා. උන්වහන්සේ පැහැදිලි කළා නාගය හතර දෙනා පිළිබඳව විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාවේ නයින් හතර දෙනා පිළිබඳව වදාරලා තියෙනවා අග්නි මුඛ නාගය, කාෂ්ඨ මුඛ නාගය, කෝටි මුඛ නාගය, ශාස්ත්‍ර මුඛ නාගය කියන මේ හතර දෙනා. මේ නයින් හතර දෙනාට උපමා කළේ පඨවි ආපෝ තේජෝ වායෝ කියනා වූ මේ සතර මහා භූත සතර මහා භූත පින්නතිනි අපි හැම දිනාම පරිහරණය කරන්නේ. අපේ මේ සිරුර සකස් වෙලා තියෙන සංස්කරණය වෙලා තියෙන්නේ සතර මහා භූතයන්ගෙන්. පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතරයි. ශරීරයක් ගත්තාම පින්නතිනේ ශරීරය තුල කුණප කොට්ටාස වශයෙන් 32ක් තියෙනවා. කෙස් ලොම් නිය දස් සම්මස් ආදී වශයෙන් මේ කුණප කොට්ටාස වලින් කෙස් ලොම් ආදී මේ කුණප කොට්ටාස 20ක්ම පින්නතුනේ ඇතුළත් වෙන්නේ පඨවි ධාතුවට ඊළඟට ආපෝ ධාතුවට ඇතුළත් වෙනවා පිත සෙම සැරව ආදී වැగిරෙන දේවල් බහුලව තියෙනවා නම් එය තමයි ආපෝ ධාතුව. තේජෝ ධාතුව කියලා කියන්නේ මේ ශරීරයේ තියෙන උෂ්ණත්වය. ශරීරය පාලනය කරගෙන නොමැරී සිටින්නට ඒ තේජෝ ධාතුව හේතු වෙනවා. ඒ වගේම අපි ගන්න ආහාර පාන දිරවීමට තේජෝ ධාතුව උපකාරී වෙනවා. මේ ආකාරයට මේ තේජෝ ධාතුව මේ ශරීරේ ක්‍රියාත්මක වෙනවා. වායෝ ධාතුව තියෙනවා. වායෝ ධාතුව කියන්නේ කුම්බන ගතිය. විත්තම්බන ලක්ෂණ වායෝ ධාතු කියලා. යාමීම් ආදී සිතීම් ආදී සිද්ධ කරන්නේ එන්නතුනි මේ වායෝ ධාතුව නිසා. මේ ආකාරයට මේ මුළු මහත් ශරීරය තුළම මේ මහා භූතයන්ගෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ. ඒ විතරක් නෙවෙයි ලෝකේ හැම වස්තුවක්ම කියන්නේ. භෞතික වස්තු සියල්ලම සතර මහා භූතයන්ගෙන් හටගෙන තියෙනවා. කාම රූප අරූප කියන තුන් භවයට අයිති යම් කිසි සංස්කාරයක් තියෙනවා නම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත යම් දෙයක් තියෙනවා නම් ඒ සියල්ලම මේ මහා භූතවලට අන්තර්ගත වෙනවා. වැඩිපුර පවතින දේ අරගෙන අපි කියනවා මේ දේ පටවි ධාතුවෙන් යුක්තයි කියන එක. දැන් මහා පෘථුවිය ආදී හදගතියෙන් වැඩි නම් ඒවාට අපි කියනවා පටවි ධාතුව. ආපෝ ධාතුව වැඩිව තියෙන තැන්වල ඒ විදිහට කතා කරනවා. නමුත් අපි තේරුම් ගන්නට ඕන පින්නතුනි පඨවි ධාතුව යම් තැනක පිහිටලා තියෙනවා නම් එතන ආපෝ තේජෝ ආයෝ කියන හතරක් තියෙනවා වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්දාස්තකයම පවතිනවා මේ සුද්දාස්තකය වෙනස් කරන්නට පුළුවන් කමක් නැහැ සෑම වස්තුවකම ලෝකයේ තියෙන ඊටාම සියුම්ම වස්තුව තමයි පරමාණුව පරමාණුව තුලත් ඉන්න මේ කියන සතර මහා භූත පවතිනවා. සුද්දාෂ්ටකයේම පවතිනවා. මෙහිම ගත්තාම පින්නතිනේ මේ සතර මහා භූතයන්ට අන්තර්ගත නොවන කිසිවක් මේ සංස්කාර ලෝකයේ තුල ඇත්තේ නෑ. ඒ නිසා මේ පිළිබඳව අපට ඇලෙන්නට බැඳෙන්නට ග්‍රහණය කරගන්නට කිසිවක් ඇත්තේ නෑ. ඒ නිසා අපි මේ ශරීරය පෝෂණය කරනවා කියන්නේ මේවා මේ ආකාරයට පවත්වාගෙන යන්නේ මේ සතර මහා භූත පෝෂණය කිරීමක්. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේවා පෝෂණය කිරීම කියන එක මහා දුකක්, මහා කරදරයක්. දැන් අර නාගයෝ විසින් ඔවුන්ට අවශ්‍ය වෙලාවට ඒවා නොකරුවොත් අර මිනිස්සයා දක්ෂ කරලා හිතන් ජීවිතක්ෂයටපත් කරනවා. නාන්න ඕන වෙලාවට නාවන්නට ඕන, කන්නට ඕන වෙලාවට ඒ නාගයන් කවන්නට ඕන, නිදා ගන්න ඕන වෙලාවට නිදා ගන්නට ඕන. එහෙම ඒ නාගයන්ට අවශ්‍ය දේ නොකරුණොත් අර තනත්තාව දෂ්ට කරලා මරණයටපත් කරනවා. ඒ වගේ තමයි අපේ මේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන ඒ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ සතර මහා භූතත් ඒවාට අවශ්‍ය වෙන දේවල් ඒ ආකාරයට සම්පාදනය වෙන්නේ නැත්නම් ඒවා කිපිලා Taman මහා වේදනාවට දුකටපත් කරන්නට හේතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දුන්නා මේ සතර මහා භූත කියලා කියන්නේ හරියට උග්‍ර තේජස් ඇති දරුණු විස ඇති නාගයෝ හතර දෙනෙක් වගේ. කවදාකවත් මේන් අපට සහනයක් සතුටක් ඇති වෙන්නේ දුකක් වේදනාවක්මයි ඇති කරලා දෙන්නේ. ඊළඟට පංච වදකය දේශනා කරලා තිනවා අර සොරා පසුපස කඩු අරගෙන ඉන්නා වූ වඩකෝ පස් දෙනා. පංච උපාදාන ස්කන්ධයට තමයි උපමා කරලා තියෙන්නේ. උපාදාන ස්කන්ධ කියලා කියන්නේ තියෙන දැඩිව අල්ලා ගන්නවා කියන එක. රූපය දැඩිව අල්ලා ගැනීම, වේදනාව දැඩිව අල්ලා ගැනීම, සංඥාව දැඩිව අල්ලා ගැනීම, සංඛාර දැඩිව අල්ලා ගැනීම, විඥානය දැඩිව අල්ලා ගැනීම මේ විදිහේ මේවා මමය මාගේය ආත්මයක් කියනවාය කියලා අපි වැරදි දෘෂ්ටිය පිහිටා ඉඳගෙන මේවා මමත්වයෙන් ආත්ම වශයෙන් සලකනවා. ඉතින් ඒ ආත්ම වශයෙන් සැලකීම නිසා අපට මහා හරදරයක් අර වදකයෝ පස් දෙනෙක් වගේ විතරම දුකකටපත් වෙන්නට හේතු වෙනවා. රූපය කියලා කියන්නේ අපට පෙනෙන්නට තියෙන මේ බඹයක් පමණ භෞතික රූපය. ඒ රූප සියල්ල 21ක් නමින් හඳුන්වනු ලබනවා. ඉතින් මේ කියනා වූ රූප රාශියක් රූපස්කන්ධය හැටියට හඳුන්වන්නේ. රුප්පතිතිකෝ භික්කවේ රූපන්ති උති මහණෙනි මේ රුප්පණය වෙනවා කියන්නේ වෙනස් වෙන නිසා තමයි රූපය කියලා කියන්නේ. සීතල නිසා වෙනස් වෙනවා, උෂ්ණය නිසා වෙනස් වෙනවා. ඒ වගේම මැසි මදුරුවන් කෑම නිසා වෙනස් වෙනවා. ඔය විදිහේ වෙනස් වීමෙන් නිතරම පවතින දෙයක් නිසා රූපය කියලා කියනවා. මේ වෙනස් වෙන අනිත්‍ය తත්වයට යන්නේ රූපය තමයි අපි දැඩි කොට අල්ලාගෙන ඉන්නේ මමයේ මාගේ කියලා. වේදනාව කියලා කියන්නේ විඳීම. අරමුණු රස විඳීම තමයි වේදනාව කියන්නේ. අපි ජීවත් වෙන කාල සීමාව තුළ මේ සිද්ධ කරන්නේ මේ වේදනා විඳීම, අරමුණු විඳීම. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා විඳිනවා. සුඛ වේදනාව කියලා කියන්නේ සිතට සතුටක් දැනෙන ප්‍රියමනාප රූප සද්දා ගන්ධ ආදී නිසා ඇතිවෙන වේදනාව ඊළඟට දුක්ඛ වේදනාව කියන්නේ සිතට කයට දුකක් දැනෙන අවස්ථාවේ ඇතින විඳීම දුක්ඛ වේදනාව උපේක්ෂා කියලා කියන්නේ මධ්‍යස්ථ වේදනාව සැපයක් නැති දුකක් නැති වේදනා විඳින අවස්ථාව උපේක්ෂා වේදනාව ඉතින් විඳීමක් තියෙනවා නම් පින්නතුනි එතන දුකක්මයි පවතින්නේ. යං කිංචි වේදිතං සබ්බන්තං දුක්ඛස්මින්ති වදාමි. යං කිසිවක් විඳිනවා නම් ඒ සියල්ල දුකට හේතු වෙන්නේ. ඒ නිසා මේ විඳිනවයි කියලා කියන්නේ දුකටපත් වීමක්. ඒ වගේම සංඥා කියන්නේ සංඥා ගොඩාක් අපි රැස් කරගෙන ඉන්නවා. රූප සංඥාවන්, සද්ද සංඥාවන්, ගන්ධ සංඥාවන්, රස සංඥාවන්, පොට්ටබ්බ සංඥාවන් මේ ආකාරයට සංඥා රාශියක් අපි ආත්ම වශයෙන් සලකනවා, සුභ වශයෙන්, සුඛ වශයෙන් ගන්නවා. ඊළඟට විඥාණය අපි සලකනවා ආත්ම වශයෙන් සුභ සුඛ වශයෙන් විඥාන කියලා කියනකොට ඉන්නතිනි මේ සිත ඉතින් මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ රූපය කියලා කියන්නේ තේන පින්දූපමං රූපං රූපය වෙන පිටක් වගේ වෙන පිට ඇති වෙලා නැති වෙලා වහාම විනාශ වෙලා ඒ වගේ තමයි රූපය වේදනා බුබ්බලූපම වේදනා අපි විඳින විඳීම් දිය බුබුලක් වගේ ඇති වෙලා නැති වෙලා යනවා ඒ වෙලාවට ඇති වෙනවා නැවත විනාශ වෙලා යනවා. මරීචි කූපමා සංඥා ඒ වගේම සංඥාව මිරිඟුවක් වගේ මිරිඟුව කියන එක ඇත්තක් නෙමෙයි බොරුවක්. නමුත් ඇත්ත වශයෙන් සිතාගෙන ඉන්නවා. ওই සංඥා සියල්ල ওই විදිහට අපි සලකනවා ඇත්තක් හැටියට. සංඛාරා කදලූපම ඒ වගේම සංස්කාර කෙහෙල් කඳක් වගේ. දැන් කෙහෙල් කඳ හාරගෙන හාරගෙන යනකොට මොනවත්වත් නැහැ පිළි හරයක් නැහැ. අන්න ඒ වගේ මේ සංස්කාර කුසල සංස්කාර අකුසල සංස්කාර සියල්ලම ඊළඟට විඤ්ඤා මායූපමංච විඤ්ඤාණ විඤ්ඤාණය මායාවක් වගේ මායාකාරී ස්වභාවයක් තමයි මේ විඥානීය තුල තියෙන්නේ. විඥානීයෙන් තමයි මේ විදිහට සත්‍යය මුලාවටපත් කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට අපි හඳුනා ගන්නට ඕන මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදාන ස්කන්ධ පහ වදකය වගේ අපට නිතරම කරදර පීඩායක කරන්නට පුළුවන්. ඒ වගේම අනතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ මිත්‍ර වදකයා ගැන. කඩුවක් ගත්ත මිත්‍ර වදකයා ආදරයෙන් වගේ එන්නේ ඔහුගේ විනාශය සඳහා. අන්න ඒ වගේ තමයි නන්දි රාගය කියලා කියන්නේ මිත්‍ර වදකෙක් වගේ. ආත්ම ස්නේහයට කියනවා නන්දි රාගය කියලා. මේ ආත්ම ස්නේහය තෘෂ්ණාව නමින් හඳුන්වනවා කියන්නේ. හොඳ නොහොඳ හැම තැනම ඇලීම් බැඳීම් නැති වෙන්නේ මේ ආත්ම ස්නේහය නිසා. මේ ආත්ම ස්නේහය දුරු කරන තුරු අපට සසරින් ගැලවීමක් නැහැ කියන්නේ. උච්චෙද්ද සිනේහ මත්තනෝ කුමුදං සාරධිකං පානිනා. හරියට සරත් කාලයේ හටගත්ත කුමුදු මලක් හදන්නා වගේ මේ ආත්ම ස්නේහය කියන එක අත්හරින්න ඕන. ඒ අත්හරින තුරු අපට නැවත නැවත මේ භවය කියන එක සකස් වෙනවා. ඒ නිසා ආත්ම ස්නේහය කියන එක හඳුනා ගන්න ඕන කියන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්눔 කරනවා මේ ආත්ම ස්නේහයේ තියෙන ස්වභාවය ඔය අලුත් මස් පින්නතුනි යම්කිසි තැනක හොඳ හෝ නරක හෝ තැනක දැම්මනම් ඒ මස් වැදැල්ල වැටිච්ච තැන බදා ගන්න ගතියක් අල්ල ගන්න ගතියක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ආත්ම ස්නේහය. හොඳ හෝ නරක වෙන්න පුළුවන් ඒ තැනට ඇලුම් කරනවා. ඒට ආශා කරනවා. දැන් අණුවෙක් ගත්තොත් ඒ කණුව ඔහුගේ ඒ ජීවිතයට ඇලුම් කරමින් තමයි ජීවත් එතන හොඳයි කියලා හිතාගෙන තමයි ඉන්නේ. ඒ තරමට මේ ආත්ම ස්නේහයෙන් මුලාවටපත් කරනවා. මිත්‍ර වදකී වගේ. ඊළඟට හිස්ගම හැටියට පොරුන් හිස් දෙවල් පහක් ඇති මේ ගම හැටියට දේශනා කළේ ආධ්‍යාත්මික ආයතන හයට පින්නතුනි. චක්කු සෝත ඝාන જીවහා කාය මන කියන මෙන්න මේ හය පින්නතුනි. මේවා අපි හැම කෙනාටම පිහිටලා තියෙනවා. ඇස රූප දකින්නට, කන සද්ද අහන්නට, ඒ වගේම දිව රස විඳින්නට, නාසය ගඳ සුවඳ දැනගන්නට, කය ස්පර්ශ ලබන්නට, මනස ධර්මායතන ලබා ගන්නට. ඉතින් මේවා අපි ලැබීමෙන් ප්‍රිය රූප ශබ්ද ආදී ලබනකොට ඒ වාගේ ඇලෙනවා ඒ වගේම අප්‍රිය රූප ශබ්ද ආදී ලැබෙනකොට ගැටෙනවා මෙන්න මේ සත්‍යයක් කියන්නේ. ඉතින් මේ කියන ආධ්‍යාත්මික ආයතනවල ඉන්නතුනි සාරවත් බවක් ස්ථිර බවක් නැහැ. ඒවා අස්තිර දේවල්. හිස් දේවල් හැටියට පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට බාහිර ආයතන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියනා මෙන්න මේ බාහිර ආයතන 6 ගම් පහරන සොරු පස් දිනක් වගේ. ඒ සොරු කරන්නේ ගම වට කරලා ඒ ගමේ ඉන්න අය අල්ලලා සමහර විටේ තියෙන බඩු අරගෙන ඕන් මරණයටපත් කරලා ඉතින් මහා දුකකටපත් කිරීම. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා මේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු. ඒ අරමුණු වලින් ලබා ගන්නා වූ යම්කිසි කෙලෙස් සහගත සිතුවිලි තියෙනවා නම් ඒවා තුළින් මහා දුකකටපත් වෙන්නට සිද්ධ වෙනවා. මෙලෝ වශයෙන් දුක් වලටපත් වෙනවා සාංශාරික වශයෙන් සතර අපායන් වලටපත් වෙලා නරක තිරිසම් പ്രേත ආදී තැන් වලටපත් වෙලා දුකකටපත් වෙනවා මේ විදිහට මේ දුකෙන් දුකට ගමන් කරන්නට මේ කියන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු හේතු වෙනවා ඒවා අයෝනිසෝ මනසිකාරයෙන් ගැනීම නිසා තමයි දුකටපත් වෙන්නේ. ඊළඟට අර සොරා ගමන් කරනවා මහා ගංගාවක් සමීපයට. සතර මහා ගංගාවක් ගව් හතරක් දිග පළල. ඉතින් ඒ වෙලාවේදී ඔහු ඒ මේ මෙතර ඉඳගෙන කල්පනා කරන ඊතරටපත් වෙන්නේ. මෙතර කියන්නේ බිය සහිත තැනක්. ඒ තැන තමයි හඳුන්වලා දුන්නේ සක්කාය දිට්ඨිය නමින්. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ තුනි ආත්ම දෘෂ්ටිය කියන එකයි. මේ මම කියලා මගේ කියලා ආත්මයක් කියනවා කියන මේ විශ්වාසය මේ දෘෂ්ටිය සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය තියෙනවා නම් ඉන්නතිනි බියක් තියෙනවා සැකයක් තියෙනවා. සසරේ ගැන මේ බියක් ඇති වෙනවා සසරෙන් ඈතර වීමක් නැති නිසා. මේ සක්කාය දිට්ඨිය කියන එක බැහැර කළ යුතු ධර්මයක්. ඒ නිසා තමයි ඒ තැනැත්තා ඈතර වෙන්නට ක්‍රියා කරන්නේ. ඉතින් එසේ ඈතර වෙනකොට ඒ තැනැත්තා එක ගව්වක් ගිහින් ලොකු සතුටක් විඳිනවා. ඒ එක ගව්ව තමයි පින්නදෙනේ නිවන් මාගේ පළවෙනි අවස්ථාව සෝවාන් ඵලයටපත් වීම. සෝවාන් ඵලයටපත් වීම විශාල සැනසෙල්ලක්. ඒ මොකද ආත්ම භාවය සීමා වෙනවා ජීවිත හතකට. කෙලවරක් අගක් කොනක් පෙනෙන්නේ නැති මේ සංසාර ගමන සීමා වීම කියලා කියන්නේ ලොකු සැනසෙල්ලක්. ඉතින් මේ විදිහට ගමන් කිරීම තුළින් පුළුවන්කම ලැබෙනවා අර පරතරටපත් වුණු උත්තමයා වගේ සියලුම කෙලෙසුන් විනාශ කිරීමෙන් උතුම් අරහත්ත්වය අවබෝධ කරගන්නට. ඉතින් පින්නතුනි මේ උතුම් දේශනාව තුළදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ මේ උපමාවක් මගින් නිවන් මඟ ආලෝකමත් කරගන්නේ කෙසේද කියන එක. ඒ සඳහා තමන්ගේම මේ ආත්ම භාවය භාවනාවක් හැටියට සලකනගෙන කටයුතු කිරීමෙන් ඒකාන්තයෙන්ම ඒ උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ පින්වත් සෑම දිනාමත් අදිස්ථාන කරගන්න ඕනේ ඒ සඳහා අපි ක්‍රියාත්මක වෙන්නට සසර දුක් ගෙවන් කර ගැනීමෙන් ලබන සාන්ත නිවන් අවබෝධ කරගන්නට අපට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන මේ ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඔබ සෑම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී වදාළ අමා මහ නිවනින් සැනසෙන්නට හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ආකාසත්තා සුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසත්තා සුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා සුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං සක්කන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ එම ධර්මානුශාසනාව පැවැත්වුවේ මාතර පුහුල් වැල්ලේ ශ්‍රී රෝහණ යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද බුලත් සිංහල සුමංගල ස්වාමීන් වහන්සේ